වේලාව රාත්‍රී 8 පසුවී විනාඩි 2යි මේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනා සුපිත්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මෙල් සිරිපුර ධම්ම කුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපින්තුනි වෙසක් ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ සුවිසි විවරණ ගුණවලින් 8 වන විවරණය පදුම බුදුන් වහන්සේගෙන් නියත විවරණය ලැබීම පිළිබඳවයි.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 බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ උතුම් වූ වෙසක් කාලයේ තුල ගුවන්විදුලිය මගින් ප්‍රචාරණය කරන ලබන ඒ ධර්ම දේශනා මාලාවක තවත් ධර්ම දේශනාවක් සඳහා තමන්ගේ සිත යොමා ගන්න කන යොමා ගන්න සූදානම් වෙන්නේ. ඒ බුද්ධ වංශ පාළියේ දැක්වෙන ඒ භාග්‍යතුන් වහන්සේලාගෙන් අපගේ ගෞතම බුදු පියාණන් වහන්සේ දා බෝධිසත්වයන් වහන්සේ වශයෙන් සිටිනකොට ඒ නියත විවරණ ගත් ආකාරය සම්බන්ධ ධර්මදේශනා මාලාවක් තමයි මේ කාලයේ ප්‍රචාරය වෙන්නේ ඉතින් අද මේ ධර්මදේශනාව සඳහා අපිට ලැබිලා තියෙන්නේ ඒ උතුම් වූ පදුම බුදු පියාණන් වහන්සේගෙන් අපගේ බෝධිසත්වයන් වහන්සේ විවරණ ලබාගත් ආකාරයේ සම්බන්ධ ශ්‍රද්ධාව වැඩි වෙන ආකාරයට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය බලය දියුණු වෙන ආකාරයේ ධර්ම දේශනාවක් තමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දර පින්නන්තුනේ විවිධ ආකාරයට ධර්ම දේශනා සිද්ධ වෙනවා. සමහර දේශනාවන් ප්‍රඥාව වැඩි වෙන්න ධර්ම දේශනා කරන ඒවායින් පුළුවන්. සමහර ඒවා විරිය වැඩි වෙනවා. සමහර ඒවායින් සිහිය වැඩි වෙනවා. සමහර ඒවාගෙන් ශ්‍රද්ධාව වැඩි වෙනවා. සමහර දේශනාවලින් සමාධිය ඇති කරන්නත් පුළුවන්. එතකොට අපි දන්නවා නිවන සඳහා අත්‍යවශ්‍ය වන මේ අංග පහක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් මේ ධර්ම දේශනා මාලාව මේ ශ්‍රාවක පින්නතුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙන්න හේතු වෙන ධර්ම දේශනා මාලාව. අනිත් දේවල් අනිත් ඉන්ද්‍රිය ධර්මත් වැඩෙන්නේ නැහැ කියන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරය ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ඉන්ද්‍රිය පරෝපත්‍ය ඥානය තියෙන්නේ බුදුවරුන්ට පමණම. වෙන කාටවත් එහෙම ඉන්ද්‍රිය පරෝපත්‍ය ඥානයක් නැහැ. එනිසා ඉන්ද්‍රිය ධර්ම කෙසේ ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. අපේ තියෙන දැනුම අනුව ඥානය අනුව තමයි අපි මේ විදිහට ප්‍රකාශ පච්චාන්නේ මේ ශ්‍රද්ධාව වැඩි වෙන දේශනාවන් කියන්නේ. එවනම් අපේ මේ භාග්‍යතුන් වහන්සේලා ගැන ඒ භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා ඒ එක එක කාලයන් වල ඒ ධර්මදේශනාව ඒ ධර්මදේශනාන් සිද්ධ කරනවා ඉතින් අපි බලන්න ඕනේ කොහොමද අපේ භාග්‍යතුන් වහන්සේ ගෞතම භාග්‍යතුන් වහන්සේ පාරමිතා පුරන්න පටන් ගන්නෙ කොහොමද කියන්නේ මේ කාරණා මුලින්නම් පටන් ගත්තාම හරි ලේසි අපිට ඒ තැනට එන්න ඔයත් අහලා තියෙනවා මේ පාරමිතා පූර්ණය පටන් ගන්නෙ අම්මගෙන් තමයි ඉස්සල්ලාම ඒ විවරණේ ලැබෙන්නේ ඇත්තට. තමන්ගේ අම්මගේ. ඒ කතාව පුංචි කාලේ ඉඳන් අපි හැම කෙනෙක්ම දන්නවා. අම්මව මුහුදේ නැව ගිලා ඒ නැව අබලන් වුණ වෙලාවේ නැව ගිලුණු වෙලාවේ අම්මව කරේ තියාගෙන පීනනවා. මාතුපෝසක කතා අහලා තියෙනවා නේ. ඉතින් ඒ අම්මව කොහොම හරි ඒ පීනලා අම්මව බේරගන්නවා. ඒ වෙලාවේ ඒ අම්මා හරි ප්‍රඥාවන්තයි. ඒ අම්මා කියන මගේ පුතාට මේ ලෝකේ ලැබෙන්න ඕනේ ඉහළම තැන ලැබෙන්න ඕනේ. මේ තුන් ලෝකේ ඉහළම තැන. දැන් අද නම් මගේ පුතාට ලැබෙන්න ඕනේ වැඩිපුරම පටවි ගොඩක් කියලා එහෙම තමයි හිතන්නේ. මගේ පුතාට වැඩිපුරම පඨවි ආපෝ තේජෝ ආයෝ ලැබෙන්න කියලා තමයි හුඟක් අය හිතයි. මොනවාද ඒ කියන්නේ? දේකොළ ඉද කඩන් යාන වාහන. නමුත් ඒවම ප්‍රඥාවන්තයි. මොකද්ද ප්‍රාර්ථනා කරේ? මගේ පුතා කවදා හරි දවසක මේ තුන් ලෝකේන ශ්‍රේෂ්ඨයා කිසිම බුදුවරේ කෙනෙක් හැර තව බුදු කෙනෙකුට සමාන කරන්න බෑ. බුදු කෙනෙක් තව බුදු කෙනෙකුට විතරයි සමාන වෙන්නේ. බුද්ධත්වය ලැබෙන්නේ කියලා තමයි ඒ අම්මා තමන්ගේ දරුවට කියන්නේ. එදා කල්පනා කරනවා එහෙම කිව්වත් බෑ තමනුත් හිතන්න ඕනේ. ඇත්ත තමයි මේ අම්මගේ කතාව මං මේ කොහොම හරි ඉෂ්ට කරලා දෙන්න ඕනේ කියලා හිතෙන් ඒ වෙලාවේ ඒ තමන්ගේ දරුවා එදා කල්පනා කරනවා මං එනම් බුදු වෙනවා කවදා හරි දවසක. එදා ඉඳන් හිතෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. හිතෙන් ඒකට කියනවා මනෝ ප්‍රනිධානය කියලා. හිතෙන් බුදු බව ප්‍රාර්ථනා කරන බුදවරු 125000ක් ළඟ හිතන්න කොච්චර කාලයක්ද කියලා. බුදවරු 125000ක් ළඟ හිතෙන් බුදු බව ප්‍රාර්ථනා කරා. ඊට පස්සේ බුදවරු 387000ක් ළඟ වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. පින්කම් කරගෙන ඒ කාලේ ගොඩාක් ඉතින් ලොකු කාලයක් ওই කාලේ ගත්තාම ඔය 5 12000ක් බුදවරු. ඒ කාලේ ගත්තොත් අසංකේය කල්ප 16ක්. අසංකේය කල්ප 16ක් කියලා කියන්නේ කල්ප 1.140 ඒවා 16ක්. ඒ වෙනකොට. ඊට පස්සේ කල්පේ තමයි පින්නතුනි පහළ වෙන්නේ හතර ගුත් කල්ප ලක්ෂය. එතකොට මේ කල්පයක් කියන්නේ කොච්චරද? ඒකත් පොඩ්ඩක් කියලා දෙන්න. කල්පයක් කියලා කියන්නේ උපමා තියෙනවා සාසප කියලා සූත්‍රයක් තියෙනවා පබ්බත කියලා සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රවල පෙන්නනවා කොච්චරද මේ කල්පයක් කියන්නේ ඉතින් එක සූත්‍රයක පෙන්නනවා භාගතුන් උපමා පෙන්නන්නේ හැතැම්ම 16 16 විතර පෙට්ටිය උස පළල දිග තියෙන පෙට්ටියකට අබ පුරවනවලු අබ අඹ නෙවෙයි අබ අබ පුරවලා එක අබෑටයක් අයින් කරනවලු අවුරුදු 100කට සැරයක්. අපේ නම් එකක්වත් අයින් කරගන්න බෑ අපේ ජීවිත කාලේ. අවුරුදු 100කට සැරයක් එකක් අයින් කළා ඊට පස්සේ අවුරුදු 100න් 100ම අයින් කරලා කවදා හරි දවසක අප ඉවර වෙනවනේ. ඒත් කල්පය ඉවර වෙන්නේ නැහැ කියලා කිව්වා. හිතා ගන්න කොහොමද කියලා හිතා ගන්නත් බෑනේ. ඒ තරම් දිග කාලයක්. අපිට තියෙන දේ තමයි අපි හැම කාලෙම හිටියද නැද්ද? හිටියානේ. වැඩිපුරම ওই හැම කාලෙම හිටියේ සතර අපාය ඒකයි ප්‍රශ්නේ. අනාගතයේ ධර්මය හරියට අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙනම් වැඩිපුරම යන්නේ කාටද? සතර අපායට. ඉතින් නියත විරණ ලැබෙන්නේ නැහැ. දීපංකර භාගතුන් වහන්සේගෙන් තමයි පළවෙනි නියත විවරණ ලැබෙන්නේ. එහෙනම් ওই පළවෙනි නියත විවරණට කියනවා මහා අබිනීහාරය කියලා. මහා අබිනීහාරය. එතකොට මේ මහා අබිනීහාරය පළවෙනි එකින්ද එහෙම කියන්නේ පළවෙනි නියත විවරණය. ඒ වෙනකොට මෙන්න මේ සුදුසුකම් ටික තියෙන්න ඕන. නැත්තම් එහෙම නියත විවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ තමයි මේවට බුද්ධකාරක ධර්ම කියලා කියනවා. එකක් තමයි මිනිස්සෙක් වෙන්න ඕන. නියත වෙන්න ලැබෙන්න කවුරු වෙන්නවද? මිනිස්සෙක් වෙන්න ඕන. ඊළඟට දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට නියත කරන ওই විදිහට බුදු වෙන්න දෙන්නේ නැහැ. ඒ ඒ පළවෙනි අවස්ථාව. ඒ වගේම පුරුෂයෙක් වෙන්නත් ඕන. හරි ප්‍රශ්නේ නේද? එහෙනම් පුරුෂයෙක් වෙන්න ඕන. ඔය සක්‍ර දෙවියෝ වෙන්න, මාර්යා වෙන්න, ඔක්කොම වෙන්නේ කවුද එහෙනම්? පුරුෂයෝ. එතකොට මේ බුද්ධත්වයේ ලබන්නත් පුරුෂයෙක් වෙන්න ඕනේ. එහෙනම් ඒ පුරුෂයෙක් වෙන්න ඕනේදා එහෙනම් ඒ විදිහට පළවෙනි නියත විරණය ගන්න. ඒ වගේම රහත් වෙන්න මොකක්ද තියෙනවද? පින තියෙන්න ඕනේ නේද? දැන් අපි දන්නා එදා සුමේද තාපසයයිලා රහත් වෙන්න පින තිබ්බද නැද්ද? තිබ්බා. සතරපද ගාතාවක් කාලා අරහත්ත්වයටපත් වෙන්න පින තිබුණා. ඒ වුණාට ඒ Tamanට ලැබෙන අරහත්ත්වයේ පැත්තකට දාලා අසංකේය කල්ප හතරගුත් කල්ප ලක්ෂයක් තව සසරට වැඩිලා අපි වෙනුවෙන් ජීවිතේ කැප කරනවා. කවුරුවත් එහෙම කරන්නේ. හැබැයි උන්වහන්සේ එච්චර කැප කරපු එකේ ප්‍රයෝජන ගන්නවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ දරුවෝ දන් දුන්නා. තමන්ගේ හම්බෝ විතරක් දන් දීලා තියෙනවා. යසෝදරා විතරක්. ඒ යසෝදරා ප්‍රදානයෙන් සඳහන් වෙනවා. ඒ යසෝදරාව ලක්ෂ කෝටි වාර ගාණක් දන් දීලා තියෙනවා වෙනත් සැමියෙකුට අඹ වාසිය. ඒ වගේම වහලියක් වශයෙන් දන් දීලා තියෙනවා. ලක්ෂ කෝටි වාර ගන්න. ඒ වගේම සත්තුන්ට කණ්ඩ යක්ෂයන්ට කණ්ඩ දන් දීලා තියෙනවා. මොකක් සඳහා? Tamange මේ බුද්ධත්වයෙන් ඒත් යසෝදරා කියනවා මං කවදාවත් තරහක් නම් ගත්තේ නෑ. ඒකට උදව් කරා කියලා. කොහොමද ඔයගොල්ලෝ දන් දුන්නොත් දැන්? දන් දෙන්න ඕනේ වචනයක් කිව්වත්. එතකොට දැන් බලන්න මේ වගේ පාරමිතා පෙරීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ මහා අභිනිහාරයට ජීවමාන බුදුවරයෙක් ඉස්සරහා මේ ප්‍රාර්ථනාව කරන්නේ. ආ දැන් පිළිමයක් ඉස්සරහා එහෙම කරන්න බෑ. ජීවමාන බුදු කෙනෙක් ඉස්සරහා වෙන්න. ඒ වගේම අෂ්ට සමාපatti උපදවාගත්ත කෙනෙක් වෙන්නත් ඕන. ඒ කියන්නේ ධාන අටම උපදවාගෙන ඉන්න. එදා පුළුවන් උඩිනොත් යන්න පුළුවන් කාටද? තුමේද තාපසයාට. ඊළඟට අනාගතයේ පාරමිතා පුරන්න හැකියාව තියෙන්න ඕනේ. ගොඩක් අයට එහෙම හැකියාව නැහැ. ඔය බුද්ධ අංකුර කියලා කියන්නේ හරියට ඒ හුඟක් පාරමිතා පුරන්න පුරාගෙන එන හුඟක් බුද්ධත්වයේ පතාගෙන ඉන්න අය මැදදී බුද්ධත්වයේ අතහරිනවා. ඇයි ඒ තරම් අමාරුයි. ඒ හින්දා බුද්ධත්වයේ අතහැරලා අරහත්ත්වයටපත් වෙලා සසර ගමන කෙටි කරගන්නවා. ඒ තරම් අමාරු පාරමිතා පුරන්නත් සෑහෙන විරියක් තියෙන්න ඕනේ. ඒක තියෙන්නත් ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේට තමගේ ජීවිතය පූජා කරන්න. තුමේ තාපසය කරාද නැන්ද ඒක? කරා. අර ලක්ෂ ගානක් රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ඇඟ උඩින් වඩින්න කියලා කය දිගා කරානේ අර මඩගොඩු. නිකන් ඔයාලත් නිකන් ඉඳලා බලන ගෙයි සාලේ මැද හරි කමන්නේ ඒ විදිහට ඉඳගෙන. ගෙදර කට්ටිය ඇඟ දිගේ යන්න කියන්නේ. එතකොට තේරෙයි කොහොමද කියලා ලක්ෂයක් විතර රහතන් වහන්සේලා ගියා නම් මැරෙන එක අහන්න දෙයක් නෙවෙයි. එහෙනම් මොකද්ද පූජා කරන්නේ? ජීවිතය පූජා කර. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පටන් ගන්න. එතකොට ඒ බුදුවරු හතර නම පහළ වෙනවා දීපංකර භාගතුන් වහන්සේගෙන් පළවෙනි විවරණේ හම්බ වෙනවා. ඊට පස්සේ ඒ කල්පයේ ওই බුදුහරු හතර නම විතරයි. ඊට පස්සේ කල්ප අසංඛේයයක් භාගතුන් වහන්සේ වෙලා නැහැ. ඒ කියන්නේ කල්ප 1.140ක් බුද්ධ ශුන්‍ය කල්පතිය. ඊට පස්සේ ඊට පස්සේ තමයි කොණ්ණඤ්ඤ බුදුහාඳුර පහළ වෙන්නේ. ඊට පස්සේ ඒ අය කල්පසංකේය බුදවරු නැහැ. අන්න ඊට පස්සේ තමයි මංගල සුමන රේවත කියන බුදවරු පහළ වෙන්නේ. ඒ තුන් නම එක කල්පයක පහළ වෙනවා. ඊට පස්සේ ආයෙත් කල්ප අසංකේයයක් භාගතුන් වහන්සේලා නැහැ. හිතන්න කොච්චර කාලයක්ද කියලා. එහෙනම් වැඩිපුරම තියෙන මොන කාලයක්ද? අබුද්ධෝත්පාද කාලය. බුදුවරු නැති කාලය. ඊට පස්සේ කල්පේ පහළ වෙනවා අනෝමදස්සී පදුම නාරද කියන භාගතුන් වහන්සේලා. ඉතින් කල්ප අසංකේයයක් හිස් වෙනවා. නැවතත් ඊළඟට පදුමුත්තර බුදු පියාණන් වහන්සේ පහළ වෙනවා. එතකොට මෙන්න මේ ඊට පස්සේ කල්ප 69999ක් අය බුදවරු නැහැ ඊළඟට කල්පේ තමයි සුමේද සුජාත කියන භාග්‍යතුන් වහන්සේලා පහළ වෙන්නේ. ඊට පස්සේ කල්ප 28199ක් නැවතත් බුදවරු නැහැ. ඊට පස්සේ පියදස්සේ අනෝමදස්සේ අත්තදස්සේ ධම්මදස්සේ භාග්‍යතුන් වහන්සේලා පහළ වෙනවා. ඊට පස්සේ නැවත සිද්ධාර්ථ කල්පයක් අය හිස්සෙලා ඊළඟට තිස්ස පුස්ස කියන භාග්‍යතුන් වහන්සේලා ඊළඟට ඊළඟ කල්පයේ විපස්සී භාගතුන් වහන්සේ කල්ප 59ක් නැවත ඉස්සෙලා සිකී වෙස්සබු භාගතුන් වහන්සේලා පහළ වෙනවා. කල්ප 30කට පස්සේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම අනාගතේ පහළ වෙනවා මෛත්‍රී බුදු පියාණන්. එතකොට එක බුදුවරයෙක් විතරක් පහළ වෙන කල්ප වලට කියනවා සාර කල්ප කියලා. මොන කල්පද? සාර කල්ප. එතකොට බුදුවරු දෙන්නෙක් පහළ වෙන කල්ප වලට කියනවා මණ්ඩ කල්ප කියලා. බුදුවරු දෙන්නෙක් පහළ වෙන කල්ප. තුන්නම පහළ වෙන කල්ම වලට කියනවා වර කල්ප කියලා. හතර නමක් පහළ වෙන කල්ප වලට කියනවා සාර මණ්ඩ කල්ප කියලා. පස් නමක් පහළ වෙන කල්ප වලට කියනවා භද්‍ර කල්ප කියලා. එහෙනම් මේ අපි ඉන්නේ මොන කල්පයකද? භද්‍ර කල්පය. සමහර කල්පවල ඉන්නේ එක බුදුහාමුදුරුවෝ. වැඩිපුර කල්පවල බුදුවරු ඉන්නාද නැද්ද? නෑ භාග්‍යතුන් වහන්සේලා නෑ. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේලාගෙන් අපි අද කතා කරන්නේ මොන භාග්‍යතුන් වහන්සේ ගැනද? පදුම භාග්‍යතුන් වහන්සේ. ඒ කියන්නේ අටවෙනි දැන් දීපංකර කොණ්ඩඤ්ඤ ඊළඟට මංගල සුමන රේවත අනෝමදස්සේ ඊට පස්සේ තමයි පදුම භාග්‍යතුන් වහන්සේ. එහෙනම් මේට කලින් දේශනාවේ යන්නේ නියත විවරණය පිළිබඳව දේශනා වෙන්නේ අනෝමදස්සී භාගතුන් වහන්සේ. එන අනෝමදස්සී භාගතුන් වහන්සේ පිරුණම් පාලා කාලයක් ගියා මේ ශාසනයත් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. දැන් මේ ශාසනයත් මොකද වෙන්නේ? විනාශ වෙලා යන්නේ දැන් ටික ටික නේද? ඉතින් ඒ වගේ ඒ ශාසනය විනාශ වෙලා ගිහලා ශාසනය නැති වෙනවා. ශාසන විනාශ නැහැ. කාටවත් ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මොන විදිහට කරත් ඒක වෙනවමයි. ඒතර ශාසන විනාශ වෙලා අවුරුදු ආයුෂයෙන් දෙන්න දෙන්න දෙන්න අඩු වෙනවා. අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙලා නැවත ඒ කාලයේ ওই මුරුගු ගතිය එහෙම ඇති වෙනවා. අඩු වෙලා නැවත ආයුෂය වැඩි වෙනවා. අවුරුදු මිනිස්යාගේ ආයුෂ 1.140 ඔය අන්තරා කල්පවල සිද්ධ වෙන අර මහා කල්පේ අතර මැද මේවා සිද්ධ වෙන්නේ. එතකොට 1.140 නම් අවුරුදු ලක්ෂයට ආවිස අඩු වෙන කාලයක් එනවා. එනවා. ආන් ඒ කාලේ තමයි පහළ වුණේ කවුද? පදුම භාග්‍යතුන් වහන්සේ. එතකොට මේ පදුම භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ වශයෙන් අවසානයේදී ඉන්නේ ওই සුසිර දිව්‍ය ලෝකයේම හැම භාග්‍යතුන් වහන්සේ නමක්ම බෝසත් කාලේ මෞකසට පිළිසිඳ ගන්න කලින් ආත්මය කොහෙද ඉන්නේ? ඔය තුසිත දිව්‍ය ලෝකේ. ඉතින් තුසිත දිව්‍ය ලෝකයේ අපේ ගෞතම භාගතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා එදා තුසිත දිව්‍ය ලෝකේ ඉඳන් තමයි මහා මායා දේවියගේ කුසට පිළිසිඳ ගත්තේ ඇවිල්ලා. ඒ වගේ මෙතනත් ඒ විදිහටම තුසිත දිව්‍ය ලෝකේ ඉඳන් ඒ පදුම භාගතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ සුසිත දිව්‍ය ලෝකේ නම් එනවා මේ මනුෂ්‍ය ලෝකයට. ඒ කාලේ ආයුෂ අවුරුදු කීයක්ද? ලක්ෂයක්. මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු ලක්ෂයක්. දැන් කීයද? 100යි නේද? 100ක් කාලයක් නේ තියෙන සාමාන්‍යයෙන්. ඉතින් මේ 100 කාලේ එක තමයි පරම ආයුෂ කියලා කියන්නේ. 70 80 නෙවෙයි. ඇත්තටම දැන්ටත් ඉන්නවා 100 ඉන්න කට්ටිය. ඉන්න පුළුවන් පරම ආයුෂ දැන්ට ඉන්න ඉන්න කට්ටියගේ. එන්නෙන්න අඩු වෙනවා හැබැයි. එතකොට ඒ බෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ චම්පක කියන නුවර. චම්පක කියන නුවර. අම්මා වෙන්නේ අසමා කියන දේවිය. තාත්තා වෙන්නේ අසම කියන රජතුමා. එතකොට සස්ත්‍ය වංශය කියන රාජ්‍ය වංශය තමයි පදුම බුදුහාමුදුරුවෝ උප්පත්තිය ලබන්නේ බෝසතාණන් වහන්සේ විදියට. ඒතර ගෞතම බුදුහාමුදුරුවෝ ඒත් සත්‍යවංශ. ගෞතම බුදු පියාණන් වහන්සේට කලින් පහළ වෙච්ච කාශ්‍යප බුදු පියාණන් වහන්සේ බ්‍රාහ්මණ වංශය. ඒතර බ්‍රාහ්මණ වංශය සහ සත්‍ය වංශය විතරමයි බුදු බුදවරු මේ උපදින්නේ. මොකද මේ වංශ දෙකේ තමයි. ඒතර මේ සත්‍ය වංශය කියන්නේ රාජ්‍ය වංශය. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේගේ බෝසතාණන් වහන්සේගේ අම්මයි තාත්තයි කවුද? ආ ඒක දන්න හැමෝම නේද? අතට සුද්ධෝ රජතුමයි මහා මායා දේවී. ඒ වගේ තමයි අසම අසම. අසම අසම. එහෙම නම් තියෙන්නේ. ඉතින් ඒ කුසේ පිළිසිඳගත් දවසේ ආ කුසෙන් එළියට ආයනකොට අපේ සිද්ධාර්ථ කුමාරයා වගේම එදා ඒ කුමාරයාත් මොකද කරන්නේ අර පියවර ගානක් ඉදිරියට අඩිය තියලා ගමන් කරනවා. ඒ අඩිය තියනකොට මුළු දඹදිවටම මුහුදට වෙනා තියෙන මුළු මේ දඹදිවටම නෙළුම් මල් වර්ෂාවක් වහිනවා කියලා කියනවා. ඒ නෙළුම් මල් වර්ෂාව වහිනින් වැත්තාම ඒ ඉන්න නගරේ ඥාති ඔක්කොම මෙයාට නම දානවා කවුරු කියලාද? පදුම කුමාරයා මහා පදුම කියලා කියනවා. පදුම කියලා කියන්නේ එතකොට අපි දන්න නෙළුම් මල් වලට කියන නමක් නේද? පදුම. ඉතින් මේ පදුම මහා පදුම කුමාරයා ඔය විදිහට අවුරුදු 10000ක් ගිහිගේ ඉන්න. ඒ අවුරුදු කාලය කියද්ද? අවුරුදු ලක්ෂයක්නේ. එහෙනම් අවුරුදු 10000ක් ගිහිගේ ඉන්න. සිදුහත් කුමාරයා කොච්චර කාලයක් ගිහිගේ හිටියද? ඈ අවුරුදු 29ක් හිටියා. මේ අවුරුදු 10000ක් ඉන්න ඒ කාලේ විදිහට. ඒ අවුරුදු 10000 ආ ඉඳලා ඉතින් අර විදිහටමයි සතර පෙර නිමිති දකින්න. ලෙඩේ, මහල්ලේ, මලමිනියා. නේද? පැවිදි රුවක් කොහොම දකින්නවා? ඉතින් කසාදත් බඳිනවා. ඉතින් කසාද බඳිනකොට ඒ බඳින ආ තමන්ගේ අගමහේසිය බවට පත් වෙන්නේ අපේ සිද්ධාර්ථ කුමාරයා නම් අපි දන්නවා යසෝදරා. එදා ඒ පදුම බෝසතාණන් වහන්සේගේ කුමාරිකාව බවට පත් වෙන්නේ අගමේසී බවට පත් වෙන්නේ උත්තරා කියලා දේවිය. උත්තරා. ඉතින් එයාටත් උපදිනවා දරුවෙක්. ඒ දරුවාගේ නම රම්ම. අපේ භාග්‍යතුන් වහන්සේගේ ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයාගේ පුතාගේ නම මොකක්ද? රාහුල. එදා රම්ම. එතකොට අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේටත් මාලිගා තුනක් තිබුණා. ඒ තමයි රම්ම්‍ය සුරම්ම්‍ය සුබ. එදා ඒ පදුම බෝසතාණන් වහන්සේටත් තියෙනවා උත්තර වසුත්තර යසුත්තර කියලා මාලිගා තුනක්. ඉතින් ඕගේ ස්ත්‍රීන් 33000ක් ආවතය කරනවා කියලා කියනවා. ඒ ස්ත්‍රී 33000කටම ප්‍රධාන තමයි උත්තර. උත්තර. එතකොට ඒ විදිහට ඒ කාලේ ඉඳලා සතර පෙර නිමිති දැකලා උන්වහන්සේ ඒ බෝසතාණන් වහන්සේ ගේ ගේ කලකිරලා පැවිදි දිවියට යන හැබැයි තනියම නෙවෙයි. දැන් සිදුරත් කුමාරයා නම් ගියේ තනියමනේ. මෙයා යන්නේ තවත් කුමාරයෝ කුමාරවරු ඒ රාජකුමාරයෝ අට හිටපු තරුණයෝ විශාල ප්‍රමාණයක් එක්ක එකට තමයි කෝටියක් පුරුෂයෝ එක්ක එකට මහානන්නේ කෝටියක් පුරුෂයෝ ඊට පස්සේ ඒ කෝටියක් පුරුෂයෝ එක්ක එකට මහාන වේලා මේ තපස් ධම් රකින්නවා භාග්‍යතුන් වහන්සේ නමක් වෙන්න අපේ ඒ එදා හිටපු මේ පදුම බෝසතාණන් වහන්සේත් විරිය කරනවා. දැන් අපි විරිය කරා ගෞතම භාග්‍යතුන් වහන්සේ සිද්ධාත් කුමාරයා මේ සිද්ධාත් තාපසයා කොච්චර කාලයක් විරිය කරාද? පදන් විරිය. අවුරුදු 6ක්. හැබැයි මෙතන කරන්නේ ආය මාස 8යි. මාස කීයක්ද? 8ක් මාසයක් ඒ විදිහට මේ පුරුෂයත් එක්ක පදන් වීරිය කරලා දඤ්‍යවති කියන නගරේ සුකඤ්ඤ කියලා සිටුවරයාගේ දිනියක් ඉන්නවා දඤ්‍යවති කියන සිටු දිනිය. සුජාතා සිටු දිනිය වගේ. ඉතින් එයාගේ කිරිබත් ආහාරයක් එහෙම අනුභව කරලා තනියම ගියේ. ඒ තිත්තක කියන ආජීවකයා තමයි කුසතන පූජා කරන්නේ දා. ඒ පදුම්බා බෝසතාණන් වහන්සේට. දැන් අපේ බෝසතාණන් වහන්සේටත් ඒ වගේ කුසතන අටමිටක් පූජා කරන්නේ. ආන් ඒ වගේ එදත් පූජා කරනවා. අන්න ඒ විදිහට ඒ කුසතන ටික අරන් ගිහිල්ලා ඒ නුවර ඒ බුද්ධ ගයා භූමිය වගේ තැනක් එදත් තියෙනවා. ඒක නම මොකද්ද කියන එක ඒ නගරේ ඒ තැන ඒ විදිහට ඒ අටමිට එහෙම නැත්නම් එදා දුන්නේ කුසතන ටික අතුරලා වාඩි වෙලා චතුරංග සමන්නාගත ඒ විරිය තියාගෙන ඒ සෝන එහෙම නැත්නම් මුරුත බෝධිය කියලා කියන්නේ. මහා සෝන බෝධිය ළඟ අද නම් අසුතු බෝධිය නේද? එදා තිබුණේ මහා සෝන බෝධිය ළඟ මේ මාර්සේනාව පරාජයටපත් කරලා ඒ පදුම බෝසතාණන් වහන්සේ පදුම භාග්‍යතුන් වහන්සේ නම බවට පත් වෙනවා. ඉතින් උන්වහන්සේ එදා වෙසක් පොය දවසකම ඒ භාග්‍ය උතුම් වූ සම්මා සම්බෝධිත්වයට පැමිණිලා තුන්වහන්සේ සතුට පාලම කළා ඒ වගේ සත්සතියක් ගත කරනවා අපේ ගෞතම භාග්‍යතුන් වහන්සේ ගත කරා වගේ ඊට පස්සේ කල්පනා කරනවා කාටද මං ඉස්සල්ලාම ධර්ම දේශනා කරන්න කියලා ඉතින් එදත් කල්පනා කරානේ එහෙම එතකොට හිතුණා බන කියන්න ඕනෙත් නැහැ කියලා. ඇයි? මේක තේරෙන්නේ නැති වෙයි කියලා. මෙච්චර ගැඹුරු ධර්මයක් තේරෙන්නේ නැති ඒ කියලා. ඒ වෙලාවේ සාම්පති බ්‍රහ්මයා මොකද කරේ? ආරාධනා කරා ධර්ම දේශනා කරා. එදත් ඒ වගේ ආරාධනා කරාට පස්සේ ගඤ්‍යති නගරේම ඒ ධනංජය උයනට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ අර තමන් එක එකට මහණුණානේ. කෝටි 100ක් පුරුෂය. ආන් ඒ කෝටි 100ක් සියලු දෙනාටම ධර්ම කෝටියක් පුරුෂයන්ට ධර්ම දේශනා කෝටියක් පුරුෂය අරමුණු කරගෙන ධර්ම දේශනා කරනවා හැබැයි දෙවිවරු බ්‍රහ්මියොත් එතෙන්න වැඩම කරලා ඒ ධර්මය අහුවාම කෝටි 100ක් පළවෙනි ධර්ම චක්කප්පවත්තන සූත්‍රයේ ඒ පළවෙනි ධර්ම දේශනාවෙන් උතුම් වූ ඒ මාර්ගඵල ආදිය ලැබෙන මාර්ගඵල ලැබ ආදිය ලැබෙනවා කෝටි කීයද 100ක් ඒක පළවෙනි දැන් අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනට කීයක්ද? කෝටි 18ක් කියලා කියන්නේ. ඒ කවුද? බ්‍රහ්මය විතරයි. මිනිස්යන්ගේ කී දෙනෙක් අභිසමය ලැබුවද? ධර්ම අවබෝධ කරගත් එක්කෙනා. පළවෙනි දේශනා. කොණ්ණඤ්ඤ තාපසයා විතරයි. කොණ්ණඤ්ඤ ඒ සෝවාන් වුණා විතරයි. ඒක එක බුද්ධ ශාසන වලගේ වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ තමන්ගේ නන්ද කුමාරයා වගේ එදා හිටපු ඥාති සොහිරු දෙන්නෙක් පැවිදි කරගන්නා. ඒ දෙන තමයි ඇත්තටම ඒ බුද්ධ ශාසනේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වේ. ඒ දෙන තමයි සාලයි උපසාලයි. සාලසා උපසාල. ඉතින් ඒ දෙන්න ඥාතීන් ඒ දෙන්නගේ ඥාතීත් පැවිදි වෙනවා. ඉතින් ඒ ධර්ම දේශනා කරනකොට 90 කෝටියක් රහත් වෙලා තියෙනවා. ධර්ම අවබෝධ කරලා තියෙනවා. ඊළඟට රම්මා තමන්ගේ පුත්‍රයා ධර්ම දේශනා කරන පුත්‍රයා අරමුණු කරගෙන ධර්ම දේශනා කරනකොට 80 කෝටියක් ධර්මය අවබෝධ වෙනවා. ඒ වගේම පහුකාලීනව භාවිතාත කියලා රජ කෙනෙක් තමන්ගේ පිරිසරක් එක්ක ඇවිල්ලා පැවිදි වෙලා ධර්මය අහනකොට එතනත් කෝටි ලක්ෂ කෝටි ලක්ෂයක් ඒ වගේ පිරිසක් ඒ ධර්ම අවබෝධය කරන එතනින් පළවෙනි ඒ විදිහට ධර්ම අවබෝධ කරගන්න. ඒ වගේම තව ධර්ම අවබෝධයක් සිද්ධ වෙනවා මේ භාගතුන් වහන්සේගේ තුන් ලක්ෂයක් ඒ මේ විදිහේ පිරිසක් එක්ක. පෞකාලීනව වස් කාලයක ඒ වස් කටින චීවරයක් ලැබෙනවා ඒ කටින චීවරය ලැබුණාට පස්සේ ඒ කටින චීවරය මහන්නත් උදව් කරනවා ඒ භාගතුන් වහන්සේ ඉදිකටු එහෙම නූල් එහෙම දාලා දෙනවා කියලා එහෙම කියනවා. ඒ අග්‍ර ශාවක සාල මහරහතන් වහන්සේ වෙනුවෙන් තමයි ඒ කටින සිවුර එදා පූජා කරගන්නේ. ඉතින් එදත් ඒ ධර්මදේශනාව ඒ ඒ භාග්‍යතුන් වහන්සේත් එක්ක 3 ලක්ෂයක් වැඩම කරනවා කියලා කියනවා. එකට ඉන්නවා කියලා කියනවා. දැන් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේට එච්චර ලක්ෂ ගණන් පිරිසක් එකපාර හිටියේ නැහැ. ඒ මොකද මේ බුද්ධ කාලයේ එක එක කාලයන් වෙනස්. පිරිත වෙනස්. ඒ නිසා එක එක කාලයන් වෙනස් වෙනවා. හැබැයි ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ එක්තරා සල්වණයකට ගෝසිංහ කියන සල්වණයට ගිහිල්ලා උන්වහන්සේ ඒ වැඩ වාසය කරා මේ වනේ උන්වහන්සේ තනියම ඒ වනාන්තරේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවදිනවා ඉඳලා දවස් කීයක් ඉන්න පුළුවන් කියලා හසෙනවා. හතක් ඉන්න පුළුවන්. ඉතින් මේ දවස් හත ඉන්න කාලේ තමයි අපගේ බෝසතාන් වහන්සේ එදා සිංහ රාජේ සිංහ රාජේ කියලා ඉපදිලා ඉන්නේ. ඒ වනාන්තරේ ඉන්න මේ සිංහ රාජයා වෙලා ඉපදිලා ඉන්න බෝසතාන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ පදුම භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශ්‍රී ඒ ශ්‍රීයාව දැකලා ඒ භාග්‍යතුන් වහන්සේ වටා පැදුරුකුණු කරලා තුන් වතාවක් සිංහනාද කරලා ඒ භාග්‍යතුන් වහන්සේට ඒ විදියට උපකාර කරනවා. උපකාර කළා හත්වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේ නිරෝධ සමාපත්තියේ නැගිටිනවා. නිරෝධ සමාපත්තියේ නැගිට්ටට පස්සේ මේ සිංහයාගේ මේ සිංහයා කිව්වට අනාගතේ ඉන්න බෝධිසත්වයන් වහන්සේ නමක්. ඒ හේතු ප්‍රත්‍යයන් ඔක්කොම දැකලා අනාගතයේ බුදු වෙන්න පිනක් කියන කාරණාව දැකලා මාගේ අනිකුත් අනිකුත් රහතන් වහන්සේලා තනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා කෙරේ හිත පහදවා ගන්න තිබ්බනම් මෙයාට හොඳයි කියලා අදිෂ්ඨානයක් කරනවා අනික් රහතන් වහන්සේලා කෝටියක් මෙතෙන්න එන්නේ. කෝටියක් හිතන්නකෝ වික්ෂුන් වහන්සේලා කෝටියක් එර්ධියෙන් වඩිනවා තේ. ඉතින් කෝටියක් ඇදියට පස්සේ ඉතින් මේ සියලු දෙනා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරන ඒ වෙලාවේ ඒ භාග්‍යතුන් වහන්සේ පදුම භාග්‍යතුන් වහන්සේ අටවෙනි නියත විවරණය දෙනවා. කාටද? සිංහය රාජයෙක් වෙලා ඉන්න අපි බෝසතාණන් වහන්සේ. ඒ සිංහ රාජයෙක් වෙලා ඉන්න බෝසතාණන් වහන්සේට නියත විවරණ දෙනවා අනාගතයේ ඊට පස්සේ අනාගතයේ මේ විදිහට ගෞතම නමින් භාග්‍යතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට ඒ කුල પરම්පරා මේ ඔක්කොම ওই භාග්‍යතුන් වහන්සේගේ අම්මා මෙයා තාත්තා මෙයා මේ කාලයේදී අබිනිෂ්ක්‍රමණය කරන මේ සියල්ලම කියලා තමයි ඒ දේශනාවේ අපල ඒ මේ භාගතුන් වහන්සේ නියත විවරණය දෙන්නේ. ඉතින් මේ පදුම් භාගතුන් වහන්සේටත් ඉන්නවා අපේ ආනන්ද හාමුදුරුව වගේම උපස්ථායකෙක්. උපස්ථායක අග්‍ර උපස්ථායක තනතුර ඉන්නේ වරුණ කියන මහා හාමුදුරුව. ඒ වගේම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සාලසා උපසාල. අග්‍ර ශ්‍රාවිකාන් වහන්සේලා වෙන්නේ රාදා සුරාදා කියන දෙන්න. ඒ වගේම උන්වහන්සේ 58 8 රියනක් උසයි කියලා කියනවා. 58 රියනක් උසයි කියලා කියනවා අවුරුදු ලක්ෂයක් ආයුෂ තියෙනවා. එතකොට බීය අසම කියන අග්‍ර උපස්ථායකයොත් ඉන්නවා. ඒ වගේම රුචි නන්දරාමා කියලා උපස්තිකා උපස්ථායිකාවොත් ඉන්නවා. අවසානයේ උන්වහන්සේ ධර්මාරාමයේ කියන අපි නම් කියන කුසිනාරාවේ නේද? ධර්මාරාමේ පරිනිර්වාණයටපත් වෙනවා කියලා කියනවා. එහෙනම් මේ ලෝකයේට භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ ඊ타මාත්ම කලාතුරකින්. භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළලා දේශනා කරන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍යය. එතකොට චතුරාර්ය සත්‍ය මේ අපි හැම කෙනෙක්ම මේ සත්‍ය හතර යම්කිසි අවස්ථාවක අවබෝධ කරගත්තා නම් ඒ පළවෙනි සැරේට අවබෝධ කරගන්න වෙලාවෙදි තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. එහෙනම් සෝවාන් ඵලයටපත් වෙන්න නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දේ අනිවාර්යෙන් වෙන්න ඒ දේ තමයි අනිවාර්යයෙන්ම භාගතුන් වහන්සේ නමකගෙන් හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් අනිවාර්යයෙන්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ඕන. මොකක්ද අහන්න ඕනේ? චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ඕනේ. ඒකට කියනවා සත්‍ය ධර්මය අහන්න කල්යාණ මිත්‍රයෙක් ළඟට යන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා ධර්මය අහන්න ඕනේ. එහෙනම් ධර්මය අහලා ඒ අනුව සිහිය පවත්වන්න ඕනේ. ඒ සිහිය පැවැත්වුවාට පස්සේ යෝනිසෝ මනසිකාරේ පාත්වපුවාම ඒ ධර්මා ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ හැසිරුණාම අන්න පුළුවන්කමක් ලැබෙනවා සෝවන් ඵලෙ පිහිට. දැන් ඔය ඇත්තෝ ඉන්නේ මේ මේ පැවැත්මේ යනකොට යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ එයා ඉන්නේ දුකේ. ඉඳගෙන ඉන්න එක සැපද දුකද? දැන් ටික ටික තේරීගෙන යනවා නේද? මොකද්ද? දුකයි. එහෙනම් හිතගෙන ඉන්නවා. හිතගෙන ඉන්න එක සැපද දුකද? ඒකත් දුකයි. එහෙනම් ඇයි දෙවිද ඉන්න? ඒකත් එක දිගට ඇවිදින්න ගියා. ඒකත් දුකයි. එහෙනම් දිගටම හෙලවෙන්නේවත් නැත නිදා ඉන්න. සැපද දුකද එහෙනම්? එක දිගටම නිදා ඉන්නවන ะ දුකයි දුක හින්දා තමයි අපි එහෙට මෙහෙට පෙරලෙන්නේ. එතකොට දැන් බලන්න මේ ඉරියව් මාරු කරන්නේ ඇයි අපි? දුකෙන් හින්දාද සැපෙන් හින්දාද? දුකෙන් හින්දානේ. එහෙනම් මේ දුක නැති කරගන්න තමයි අපි සැපක් ඇති වෙයි කියලා හිතාගෙන ඉරියව්වකින් ඉරියව්වට මාරු කරාට ඒ මාරු කරන ඉරියව්වත් මොකටදපත් වෙයි? දුකටමපත් වෙයි. එහෙනම් මේ ලෝකයේ කොච්චර වෙනස් කරන්න හැදුවත් හැම වෙලෙම තියෙන මොකක් මතද? දුක මත. භාගතුනා දේශනා කරේ ඒකයි දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකයේ තියෙන මොකක් මතද? දුක මත. මේක වෙනස් කරන්න බෑ. දැන් අපි අර අත්ෙන් අත්තට අත්ෙන් අත්තට පැන පැන පැන පැන පැන පැන හොයනවා මොනවාද? සැප. සල්ලි හම්බ කරලා හොයනවා සැප. නේද? ඉගෙනගෙන හොයනවා සැප. ඊළඟට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ඔය ඔක්කොම කරලා ගිහිල්ලා හොයාගන්න උත්සාහ කරනවා සැප. දැන් මේ වගේ සැප හම්බෙච්ච කට්ටිය ඉන්නවනේ නේද? ගිහිල්ලා අහලා බලන්න. ඒ වගේ ඉහළම ඉන්න කට්ටිය අධ්‍යාපනයේ ඉහළම ඉන්න කෙනෙක් අහනවා. ගිහිල්ලා දැන් ඔයාලට සැපයිද? මොකක් කියයි? අම්බෝ මොන සැපද? මට තාම ප්‍රොජෙක්ට් එක ඉවර නැහැ කියයි. ඒ තව ඉගෙන ගන්න ඕනේ. තාම assignments කියයි. තාම presentations තියනවා කියයි. තාමත් මේ මේවා කරන්න තියනවා කියයි. ඈ නිබන්ධන හදන්න තියනවා කියයි. ඉතින් මා ප්‍රශ්න එයාට එනම් ප්‍රශ්නද නැද්ද එන? එයාටත් ප්‍රශ්න. සල්ලි තියෙන කට්ටියෙන් ගිහිල්ලා අහලා බලන්න. දැන් ඔයාලට සැපයිද? ඊට පස්සේ කියයි නෑ මොන සැපද? බයේ ඉන්නේ. මොනා දාගෙන? කැමරා දාගෙන ඉන්නේ. බල්ලු දාගෙන ඉන්නේ. ගෙවල් වටේ තාප්ප ගහගෙන ඉන්නේ. උලුත් දාලා තියෙනවා. කම්බි. නේද? උල් තියෙනවා. ඇයි මට නම් පාරේ යනකොට පව් කියලා තමයි හිතේ. ඇයි මෙච්චර බයෙන් මේ සංස්කාර හදාගත්ත සංස්කාර ටික නේද? ආරක්ෂා කරගන්න කොච්චර දඟලනවද දැන් මේ දවස්වල හොඳම උදාහරණයක් තියෙනවා හොඳට බලන්න පුළුවන් Taman දිහා එළියට බැහැ ගන්න බයයි. ඇයි? මේ හදාගත්ත දේවල් බින්දෙයි කියලා බයෙන් ඉන්නේ. ඉතින් මේ සංසාරේ යනකොට ඔය වගේ බය වලට කොච්චර අපි මුණ දීලා ඇද්ද? හිතා ගන්න බැරි තරම්. තවත් බයටපත් වෙනවා. ඇයි? මගේ කියාගත්ත තැන බයම තමයි තියෙන්නේ. සුඛ ශෝකය දුක ඒ හැම දෙයක්ම තියෙන්නේ මගේ කියාගත්ත තැන. ගහක් මුල ඉන්න රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේට ඉන්න ආද දරුවෝ ඒ රහතන් වහන්සේට තියෙනවා දෙක ගෙවල් දොරවල් තියෙනවද? යාන වාහන තියෙනවද? රත්තරන් මිල මුදල් තියෙනවද? මොකුත් නැහැ. මගුල් දැල් කඩන්නවත් නැහැ. අතු ගාන්නවත් නැහැ. මොකුත් නැහැ. ඒ වුණාට සැප වැඩිම තියෙන කාටද? උන්වහන්සේට. කිසි දෙයක් මගේ කියාගත්ත නැති තැනක තමයි ඒ සැපේ තියෙන්නේ. එහෙනම් මේ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ මේ දේවල් මගේ කියාගන්න නෙවෙයි මේ ඔක්කොම අතහරින්න. මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම කොතන හරි තියනවා නම් ඉතින් ඒ ඒ වගේ කාරණාවන් ගොඩාක් කියලා දේශනා කරන්න ඕන දේවල්. ඉතින් ඒ පංච උපාදානස්කන්ධ පැවැත්ම තියනවා නම් ඔය අපේ හැමතැනම මේ තියෙන පැවැත්ම මොකද්ද? මේ පංච උපාදානස්කන්ධ පැවැත්ම තියෙන දුක. ඒ දුක තියෙන හැම ඒ පැවැත්ම තියෙන කොතනද දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කොහේ ඉපදුනත් තියෙන්නේ මොකක්ද එහෙනම් දුකමයි එතන එහෙනම් මේ බුදු කෙනෙක් ලෝකෙට පහළලා තියෙන කාලේ මේ වෙසක් පොය එළඹෙන කාලේ ඒ කාලය තුල අපේ මේ මගේ කියාගෙන මේ තණ්හාවේ යන ගමන දුකට හේතුව තණ්හාව. මේ මගේ කියාගත්ත එක. ආන් ඒක අත්හරින්න ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙනවා අදටත් මේ ධර්මයේ තියෙනවා ඒ වැඩපිළිවෙලට යොමු වෙන්න ඉක්මනටම නැත්තම් හැමදාම ඔය වගේ බයෙන් තැති ගැනීමෙන් ලොණ්ඩ හැගැනීමෙන් තමයි ඉන්න වෙන්නේ මේකෙන් අයින් වෙච්ච කාලයකට අපිට පුළුවන්කමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම ඒ සදාකාලික නිවනටපත් වෙන්න එහෙනම් ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේලා ලෝකෙට පහළ වෙනවා. ඒ පහළ වෙච්ච අවස්ථාවක් දැන් තියෙනවා. එහෙනම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනට අරන් මේ උතුම් වූ බුදු සාසනයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා දේශනාව මෙතනින් නිමාවටපත් කරා. එහෙනම් ඔබ ධර්ම දේශනා කරමින් ඔබ ධර්ම ශ්‍රවණය කරමින් මහත්ඵලයක් මහානිසංසයක් සිදු කරගත්තා. ඒ ඇති කරගත්තා වූ සීල කුසල් ධර්මයේ පුණ්‍ය ශක්තිය ඒ දායක අයගේ අරමුණු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වීමට හේතු වේවා වාසනාව වේවා ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකියා වූ ඥාතීන්ට මේ පින් පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඒ වගේම සියලු දෙවියන්ටත් මේ කුසල ධර්මයේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඔබ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමා නිර්වාණ සුවෙන් සුවපත් වෙන්න මේ සියලු කුසලයේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් පවත්තා සාදු සාදු සාදු එත්තාවතා චම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදු නදක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්ම දේශනාවේ සංත් පැටියක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න 01130710 82 දුරකථන අංකයට. ඔබට ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.